ඊළඟට බොහොම පිං ස්වාමීන් වහන්සේ ඊළඟට අහලා තියෙනවා ස්වාමින් වහන්සේ එක්තරා ස්වාමින් වහන්සේ නමක් අපවත් වීමට ආසන්නයේදී ඔහුට අපවත් විය නොහැකිව සිටියේ මැෂින් වලට සම්බන්ධ කර තිබූ නිසයි. ඒ වෙලේ පැමිණි දොස්තර කෙනෙක් ස්වාමින් වහන්සේ භාරව සිටි දොස්තරට පැවසුවේ එම ස්වාමින් වහන්සේට මේක දුකක් මේ මැෂින් ඉවත් කරන්න කියලා ඉල්ලීමක් කළා. එම දොස්තර මහතා නර්ස් කෙනෙකුට කියලා ඇය එවලීම පැමිණ ඉතා අපහසුතාවයට පත්ව එම මැෂින් හා ඔක්සිජන් ඉවත් කළා. ස්වාමින් වහන්සේ එක පැත්තකට හැරි වැඳගෙන අපවත් වුණා. උන්වහන්සේ මාර්ගඵලලාභී නම් අකුසල් සිද්ධ වෙනවාද? ඉතා අපහසු අසීරුවටපත් එම නර්ස්ට අකුසල් ඇති වෙනවාද? මේ අය කාගේවත් මරණ චේතනාවක් නැත. ඒ වගේ අපට අපිට විනිශ්චය කරන්න බෑ ඒගොල්ලන්ට මරණ චේතනාවක් ඇති වුණාද නැද්ද. ඉතින් ඒව දන්නේ <laughs> ඒගොල්ලෝනේ. එතකොට අරහාමුදුරෝ රහත් වෙලා නැතිනම් අකුසල් සිත් ඇති වෙන්න බැරි කමක් නැහැ. ඉතින් මාර්ගඵලලාභී වුණා කියලා කුසල් විතරක් නෙමෙයි ඇති වෙන්නේ. හැබැයි අරහත්ත්වයටපත් වුණොත් එතනින් එහාට අකුසල් සිත් ඇති වෙන්නේ නැහැ. ඒ උන්වහන්සේ මොන මට්ටමේ හිටියද කියන්න අපි දන්නේ නැහනේ. ඒ නිසා උන්වහන්සේට අවසානයේ ඇති වෙච්ච මනෝභාවය මොකක්ද කියන්නත් ඉතින් අපිට තේරෙන්නේ නැහැ. ඒ අර පිරිස ඒක මොන අදහසින් කළාද කියලාත් අපිට විනිශ්චය කරන්න බෑ. කොහොමුණත් ඉතින් මේ බඳු දේවල් බොහෝ සැකසංකා ඇති වෙන දේවල්. ඒ නිසා තමන්ට තමන් කරන ක්‍රියාව ගැන පැහැදිලි වැටහීමක් නැතිව ඒ බඳු දෙයට අත ගහන්න නැතුව ඉන්න එක හොඳයි. එහෙම නැති වුණොත් පස්සේ නිකන් පසුතැවීම ඇති වෙන නිසා. එහෙම නැතුව අපට කියන්න බෑ එයාගේ හිතෙන් මෙහෙම ඇති වුණා මෙහෙම ඇති වුණා ඒක අපට විනිශ්චය කරන්න පහසු නෑ මම ඒකයි නිතරම කියන්නේ මේ ධර්ම සාකච්ඡාවේදී හැම විටම අපි ගත යුත්තේ තමන්ට අදාළ දේ තමන්ගේ අත්දැකීම. එතකොට අපි දන්නවනේ මෙතනදී මෙහෙමයි උනේ මෙහෙමයි. එතකොට විතරයි අපිට පැහැදිලි කරගන්න පුළුවන්. අනුන් සම්බන්ධව ඉතින් අපිට නිකන් උපකල්පන ගොඩනගන්න පුළුවන්, චෝදනා කරන්න පුළුවන්. එක එක જાති කියන්න පුළුවන්. ඉතින් ඒවා හරිද වැරදිද කියන්න දන්නේ නැහැ ඉතින් පුද්ගලයාත් මෙතන නැත්තම් අපට අදාළ නැත්තම් කවුරු හරි කෙනෙක් කියප එකක් නම් කොතර හරි තියප එකක් ඒක ඇත්තද නැත්තද දන්නේ නැහැ. උනේ මොකද්ද දන්නේ නැහැ. ඉතින් ඒවා ඇත්තටම ධර්ම සාකච්ඡාවදීකදී තරම් ඵලදායක නැහැ. ඵලදායක නැහැ කියන්නේ නිකන් කාලේනාස්තිකට දේවල් විතරයි අපිට ඒවා පිළිබඳ මොනම නිගමනයකටවත් එන්න බෑ. ඉතින් අපිට Tamanට වෙච්ච සිද්ධියක් න ะ දැන් අපි ගොඩක් වෙලාවට ධර්ම දේශනාවලදී සාකච්ඡාවලදී පවා අපේ අත්දැකීම් අපි කියන්නේ එකයි එතන මොකද්ද උනේ කොහොමද මට හිතුනේ කියන එක එතකොට මට යම් ප්‍රමාණයකට හරි මම දන්නවනේ එතකොට ඒක ගැන විග්‍රහ කරගන්න පුළුවන් ඒ නිසා මේ ධර්ම සාකච්ඡාවකදී අපට වඩා වැදගත් වෙන්නේ අරයා මෙහෙම කළා මෙයා මෙහෙම කළා යාට මොකද්ද උනේ කියන කතාවට වඩා එහෙම ඉතින් කියන්න පුළුවන් පරචිත්ත විඥානඥානෙ වගේ තියෙනවා නැති අපිට එහෙම නැහැනේ. ඒ නිසා අපිට කතා කරන්න පුළුවන් දහමේ තියෙන මූලික સિદ્ધාන්ත අනුව ඒ දහමේ સિદ્ધාන්ත කතා කරන්න වෙන්නේ එතන ඉදලා තියෙන හේතු ප්‍රත්‍යයන්. ඉතින් එතන තියෙන තියෙන හේතු ප්‍රත්‍ය අපිට පැහැදිලි නැත්නම් ඉතින් ඒක කතා කරන්න බෑ එතන ගියාට. ඒ නිසා හැම විටම තමන්ගේ මනසට දැනිච්ච තමන්ගේ පුහුණුවේදී ඇතිවෙච්ච තමන්ට අදාළ කාරණා විමසනවා නම් තමයි අපට ඒක ධර්මානුකූලව පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා.